නකෝපනේතං භන්තේ එවං දත්තබ්බන්ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ දිනවල ධර්මදේශනාව සඳහා මාතෘකාව සපයාගත්තේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ එන සෝන සූත්‍රයෙන් සෝන සූත්‍රය තුල එක්තරා අන්දමකින් බුදුරජාණන් වහන්සේ සිවුරු හැර යන්න උත්සාහවත් වෙච්ච ස්වාමින් වහන්සේ නමක්ට එකාතකින් මේ ඉන්ද්‍රිය ධර්මයන් සමනය කිරීම සම කිරීම එමත් නැත්නම් ඒ ඉන්ද්‍රිය ධර්මයන් කෙරෙහි යම්කිසි අවබෝධයක් ඇතිව භාවනාවේ නිරත සම්බන්ධයෙන් අවවාද කරනවා. ඊට පස්සේ උන්වහන්සේ ඒ අවවාදයේ පිළිහිලා අරහත්ත්වයටපත් වෙලා බුදුරජාණන් වහන්සේ සමග ඒ තමන් වහන්සේ අත්විඳින අරහත්ත්වයේ තියෙන සුවිශේෂී ගුණාංග කිහිපයක් බෙදා ගන්නවා. ඉතින් ඒක තමයි කතකින් අපි සාකච්ඡා කරගෙන ගියේ. ඉතින් මේ සෝන ස්වාමීන් වහන්සේ ගිහි කාලෙදී හොඳ මේ වීණා වාදකෙක් ඒ වගේමයි හොඳට සුඛෝපභෝගීව හැදිච්ච වැඩිච්ච ධනවත් පවුලකින් පැවිදි වෙච්ච තැනැත්තෙක්. ඒ නිසා උන්වහන්සේ එකාතකින් දුතාංග ධාරීව වෙන්නත් පුළුවන්. තමන් වහන්සේගේ අභිමතාර්ථය ඉෂ්ට කරගන්න, ඒ නෛෂ්ක්‍රම්‍ය මුදුන්පත් කරගන්න සෑහෙන වෑයමක් දරනවා. පුදුම වීරයක් දරමින් කටයුතු කරනවා. ඒ නිසා උන්වහන්සේගේ සක්මන් මළුව ලෙයින් තෙත් වෙලා තිබුණා කියලා කියනවා. මොකද ඒ තරම් මුරුදු පා ඇතුව තමයි උන්වහන්සේ සක්මන් කළා තියෙන්නේ. එපමණ කාලයක් තිස්සේ දිගින් දෙකටම සක්මනේ යෙදලා තිනවා. ඉතින් අර වගේ තත්වයකට පවා සක්මනපත් වුණා කියලත් කියනවා. කෙසේ නමුත් උන්වහන්සේ කොයිතරම් අධික වීරයකින් කටයුතු කළත් මේ නිවනක් සාක්ෂාත් කරගන්න අරහත්ත්වයටපත් වෙන්න අසමත් වෙලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේගේ හිතේ විතර්කයක් පහළ වෙනවා මේ වැඩේ හරියන්නේ නැහැ. මම මීට වඩා හොඳයි උපැවිදි වෙන එක සිවුරු හැර යන එක මොකද මේ මේ ශාසනයේ වීරවන්තව කටයුතු කරන යම් භික්ෂුන් වහන්සේලා ඉන්නවාද ඒ අය අතරින් මමත් එක්කෙනෙක් නමුත් ඉතින් මට බැරි වුණා තාම මේ වැඩේ කරගන්න ඒ නිසා මම සිවුරු හැරලා ගිහිල්ලා එතන කම්සප විඳිමින් පිනුත් කරමින් කටයුතු කරන එක සුදුසුයි කියලා උන්වහන්සේට විතර්කයක් පහළ වෙනවා ඉතින් ඒක නුවණින් දැකපු භාග්‍යතුන් වහන්සේ මේ සෝන සාමින් වහන්සේ සමීපයට වැඩම කළා උන්වහන්සේට අවවාද කරනවා අවවාද කිරීම සඳහා පාවිච්චි කරන්නේ ඒ වීණාවක උපමාව. වීණාවේ තත් ඕන්ට වඩා තද වුණොත් ඒත් ඒකෙන් නියම ස්වරය විහිදෙන්නේ නැහැ. ඒ වගේමයි ඒ තත් බුරුල් වුණොත් එතෙන්දිත් නියම ස්වරය නිකුත් වෙන්නේ නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අහනවා සෝන සායන් වහන්සේගෙන් මේ වීණාවේ නිවැරදි ස්වරය නිකුත් වෙන්න නම් මේ තත් නැත්නම් ඒ කම්බි ක්‍රමානුකූලව වැදෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ පමණටම අවශ්‍ය පමණටම ඇදෙන්න ඕනේ. වැඩියෙන් ඇදලා හරියන්නේත් නැහැ, අඩුවෙන් ඇදලා හරියන්නේත් නැහැ. ඉතින් එතකොට මෙන්න මේ උපමාව පාවිච්චි කළා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා සෝන ස්වාමීන් වහන්සේට ඒව මේව කෝ සෝන අච්චාරද්ධං විරියං උද්දච්ඡාය සංවත්තති. සෝන මේ ඕන්ට වඩා දක්වන වීරය උද්දච්චය පිණිස හේතු වෙනවා. හිතේ විසිරීම පිණිස හේතු වෙනවා. අතිලීනං විරියං කෝසජ්ජාය සංවත්තති. ඕන්ට වඩා අඩුවෙන් නම් මේ වීරිය පවත්වන්නේ. ඒක මේ කම්මැලිකම පිණිස හේතු වෙනවා. එතකොට මෙන්න මේ කාරණාව අපි දැනගත යුතුයි. ඒක අපි සෑහෙන දුරට සාකච්ඡා කළා මේ ධර්ම දේශනාවේදී කලින් ධර්ම දේශනාවේදී. මොකද අපි දන්නේ නැත්තම් මේ කොයි අන්දමින්ද වීරිය සමතාවක් කරන්නේ. අපේ භාවනාව පටන් ගන්නකොට අධික වීරයකින් සමාහට පටන් ගන්න වේවි. මොකද අපේ හිත තාමත් නීවරණ බහුල නිසා ඒ වගේම තාම කීකරු කරගෙන නැති නිසා යම් පමණකට වීරයක් දරන්න වෙනවා. ඒ විදිහට හැබැයි වීරයක් දරමින් මේ කටයුත්ත දිගට කරගෙන යනකොට අපි තුමු භාවනාව අතරමඟදී තමන්ට තේරෙනවා දැන් නම් හිත කීකරු වෙලා තියෙන්නේ සෑහෙන දුරට සමනය වෙලා තියෙන්නේ තැම්පත් වෙලා තියෙන්නේ සමාධිමත් වෙලා සමාධිමත් වෙන්න උත්සාහ කරමින් තියෙන්නේ කියලා තමන්ට තේරෙනවා. ඔන්න ඔය අවස්ථාවේදී අපි මේ අධික වීරය අඩු කළා සමවීරයක් පවත්වන්න. අවශ්‍ය පමණට වමනා පමණට පමණක් වීරය පවත්වන්න අපි දැනගන්න ඕනේ. එහෙම නැත්නම් කවදාවත් ඒ ඊට වඩා එහාට සමාධිය දිනු වෙන්නේ නැහැ. මේ සමාධිය નિවරදිව වැඩෙන්න නම් ඒ වීරය සමතාවක් පවත්වන්න අවශ්‍යයි. එතකොට තමයි අන්න සමාධි ඉන්ද්‍රිය වැඩෙන්න පටන් ගන්නෙ. එතකොට මෙන්න මේ කාරණාව බුදුරජාන් වහන්සේ මතු කරලා දෙනවා. තස්මා තිහ ත්වං සෝන විරිය සමතං අදිත්තහ. ඒ නිසා සෝන මෙන්න මේ වීර්ය සමතාවය ගැන විශේෂයෙන් කලකිරීමක් වෙන්න. ඉන්ද්‍රයානංච සමතං පටිවිජ්ජ. මේ ඉන්ද්‍රිය ධර්මයන් කෙරෙහි අවධානයෙන් ඉඳලා ඒවායේ සමතාවය ගැන තේරුම් ගන්න. එතකොට ඉන්ද්‍රිය ධර්ම පහක් භාගතුන් වහන්සේ දේශනා කරනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. එතකොට ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් සමබරව අරගෙන යන්න අවශ්‍යයි. වීරියත් සමාධියත් සමබරව අරගෙන යන්න අවශ්‍යයි. ඒ වගේමයි සතියෙන් තමයි මේ දෙපැත්ත සමබර කිරීම සඳහා අපිට යම්කිසි අවබෝධයක් විටින් විට ලබලා දෙන්නේ කොහොමද දැන් මේ හිතේ తত্ত্বය කොහොමද දැන් මේ හිතේ తত্ত্বය කියලා එයා තමයි ඒ නිරීක්ෂණ කටයුත්තේ යෙදෙන්නේ. ඒතර නිරීක්ෂණ කටයුත්තේ සතිය යෙදෙමින් අපිට කියලා දෙනවා මෙන්න මේ වෙලාවේදී දැන් වීරිය තව වැඩි කරන්න මේ වෙලාවේදී වීරිය අඩු කරන්න මේ වෙලාවේදී සද්ධාව වැඩි කරන්න මේ වෙලාවේදී ශ්‍රද්ධාව අඩු කරන්න මේ වෙලාවේදී සමාධිය වැඩි කරන්න නැත්නම් අඩු කරන්න ඒ වගේමයි මේ වෙලාවේදී ප්‍රඥාව වැඩි කරගන්න නැත්නම් පොඩ්ඩක් අඩු කරගන්න සම කරගන්න කියලා මේ විදිහට අපිට එක්තරා අන්දමක මේ වර්තමාන හිතේ తত্ত্বය හිලි කරන්නේ සතිමත් බවෙන්. ඒතර සතිය තමයි අපි මූලික කරගෙන ඉස්සර කරගෙන යන්න අවශ්‍ය. ඒතර ඒ සතියෙන් තමයි අපේ හිතේ වර්තමාන తত্ত্বය අපිට කියලා දෙන්නේ. ඒතර මේ කාරණාව හොඳින් තේරුම් ගත්ත සෝන වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිහිටලා ඊට පස්සේ තමන් වහන්සේගේ භාවනා කටයුතු කරගෙන යනවා. එහි සාර්ථකත්වය නොබෝ දිනකින්ම අත්පත් වෙනවා. උන්වහන්සේ උතුම් වූ අරහත්ත්වයටපත් වෙනවා. අරහත්ත්වයටපත් වෙලා උන්වහන්සේ කල්පනා කරනවා යන්නෝනාහං යේන භගවා තේනුපසංකමෙය්‍ය. උපසංකමෙත්වා භගවතෝ සම්තිගේ අඤ්ඤං ව්‍යාකරේයන්ති. මම දැන් මේ මට පිහිට වෙච්ච ඒ භාගතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා මම මේ සාක්ෂාත් කරගත්ත අරුහත්වය ප්‍රකාශ කරන එක සුදුසුයි කියලා උන්වහන්සේට හිතක් පහළ වෙනවා. දැන් ඉතින් එකපාරටම ගිහිලා මං රහත් වුණා කියලා කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට. ඒ වෙනුවට උන්වහන්සේ මේ රහත් හිතක ස්වභාවය තමයි දේශනා කරන්නේ. ඉතින් ඒක හරි වැදගත්. මොකද අපි මීට කලින් කතා කරපු ඒ සූත්‍ර දේශනාව, චබ්බිසෝදන සූත්‍ර දේශනාවේදීත් බුදුරජාණන් වහන්සේ මේ රහතන් වහන්සේ කෙනෙක්ව හඳුනගන්න ඒ ස්වාමින් වහන්සේ අනුගමනය කරපු ප්‍රතිපදාව ගැන තමයි විපස්සන්න කියන්නේ. දැන් එතකොට මේ රහතන් වහන්සේත් සෝන ස්වාමීන් වහන්සේත් අරහත්ත්වයටපත් වෙලා මේ තමන් වහන්සේත් අනුගමනය කරපු සමස්තයක් වශයෙන් සියලු රහතන් වහන්සේලාගේම හිතේ ස්වභාවය ගැන තමයි එක්තරා අන්දමක විවරණයක් සපයන්නේ. ඉතින් එතකොට මේ විවරණය සඳහා උන්වහන්සේ පාවිච්චි කරනවා අදිමුත්ත හයක්. එහෙමත් නැත්නම් හිතේ හොඳට පවත්වන යොමු හයක්. නෙක්ඛම්මාදිමුත්තෝ හෝති, පවිවේකාදිමුත්තෝ හෝති, අභ්‍යාපජ්ජාදිමුත්තෝ හෝති, තණ්හක්ඛයාදිමුත්තෝ හෝති, උපාදානක්ඛයාදිමුත්තෝ හෝති, අසම්මෝහාදිමුත්තෝ හෝති. කියලා මෙන්න මේ විදිහට මේ හිත ඒ පැත්තට නැඹුරු වෙලා, ඒ පැත්තට යොමු වෙලා මේ රහතන් වහන්සේලාගේ තියෙන්නේ මොන පැත්තරද කියලා එතකොට පැති හයක් ගැන මේ සෝනසාන් වහන්සේ කියලා දෙනවා. පළවෙනි එක තමයි සියාකෝපන බන්තේ ඉදේකච්චස් ආයස්මතෝ යෝ මස්සං කේවලං සද්ධාමත්තකං නූන ආයස් අයං ආයස්මා නිස්සාය නෙක්ඛම්මාදි මුත්තෝති දැන් මේ ඇතම් කෙනෙක්ගේ හිතේ පහළ වෙන්න පුළුවන් විතර්කයක් ගැන තමයි උන්වහන්සේ කියන්නේ ඒ කියන්නේ යම්සි කෙනෙක් ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා යම්සි කෙනෙක් ගැන ගුරුවරයෙක් ගැන ශ්‍රද්ධාවෙන් පැවිදුනහම ඉතින් එතකොට ඒ ගුරුවරයා කෙරෙහි තියෙන ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා. එතකොට යා ඒ ගිහි ජීවිතයක් ගැන හිතන්නේ පුළුවන් තරම් නෛෂ්ක්‍රම්‍යයේ ඇලිලා වාසය කරනවා. ඉතින් ඒක හොඳයි. මොකද අපිට ගුරුවරයෙක් කෙරෙහි, සත්පුරුෂයෙක් කෙරෙහි, කල්යාණ මිත්‍රයෙක් කෙරෙහි ශ්‍රද්ධාව ඇති වුනහම ඉතින් ඒ සත්පුරුෂයා කියන විදිහට කටයුතු කරන්න අපි උත්සාහත් වෙනවා. එතකොට ඒ ගුරුවරයා මත යැපෙන තත්වයක් ඉතින් ඒ මුල් කාලෙදි තියෙනවා. ඉතින් අපි ඒ බඳු කීකරු වීමක්, නිහතමානී වීමක් අවශ්‍යයි. මොකද අපි ගාව තාම ඒ ಗುಣ දිනු වෙලා නැහැ. අපි තින් තව කෙනෙක් දිහා බලාගෙන තමයි හැදෙන්නේ. එතකොට මේ විදිහට කටයුතු කරගෙන යනකොට කෙනෙක්ට බාහිර කෙනෙක්ට කියන්න පුළුවන් ආ මේ ස්වාමින් වහන්සේ නැත්තම් මේ මෙහෙණින් වහන්සේ මේ විදිහට ශ්‍රද්ධාවන්තව මේ නැත්තම් මේ නයිස් ක්‍රමයට ඇලිලා මහාන කමේ ඇලිලා අපි තුමු තවත් එහාට ඕන්නම් ගිහිල්ලා දුතාංග ධාරීව මේ වගේ කටයුතු කරන්නේ අර ගුරුවරයා කෙරෙහි තියෙන ශ්‍රද්ධාවෙන්. ගුරුවරයා කෙරෙහි තියෙන ගෞරවයෙන් නැත්තම් බුද්ධ රත්නය ධර්ම රත්නය ගෞරව රත්නය සංඝ රත්නය කෙරෙහි තියෙන ශ්‍රද්ධාවෙන් තමයි මේ කටයුතු කරන්නේ කියලා ඉතින් කතා කරන්න පුළුවන්. ඉතින් ඒකේ ඇත්තක් තියෙනවා සාමාන්‍ය කෙනෙක් ගැන බැලුවාම. ඉතින් එතකොට මේ සෝණ සාමින් වහන්සේ කියනවා යම්කසේ ශීනාශ්‍රවයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ මේ අරහත්ත්වයටපත් වෙලා ඒ උසිතවා කත කරණීයෝ මේ Brahmacharya වාසය නිම කරපු කලයුතු කිස අවසන් කරපු එබඳු රහතන් වහන්සේ කෙනෙකුත් මෙබඳු නෛෂ්ක්‍රම්‍යයක් වෙත නැඹුරු වෙලා කටයුතු කරන්නේ මේ ශ්‍රද්ධා මාත්‍රයෙන්මද ශ්‍රද්ධාව නිසාමද කියලා යම්ස කෙනෙක් කිව්වොත් ශ්‍රද්ධාව නිසාමයි කියලා යම්ස කෙනෙක් කිව්වොත් ඒක එහෙම නෙමෙයි අපි තේරුම් ගත යුත්තේ කියලා බුදුරජාන් වහන්සේට මේ සෝනසායන් වහන්සේ ධර්ම දේශනාවක් කරනවා රහතන් වහන්සේ කෙනෙකුත් නෛෂ්ක්‍රම්‍යයට ඇලිලා ඒ කාමභෝගී ජීවිතයෙන් අයින් වෙලා නෙක්ඛම්මයක් පැත්තට නැඹුරු වෙලා ජීවිතේ තාමත් ගත කරනවා. හැබැයි ඒ ගත කරන්නේ අර ගුරුවරයා කෙරෙහි ශ්‍රද්ධාවෙන් ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවෙන්ම නෙමෙයි. ඊට එහා ගැඹුරක් තියෙන නිසායි ඒ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ ඒ බඳු ජීවිතයක් ගත කරන්නේ. ඒකට මොකද්ද මේ හේතුව? උන්වහන්සේ කියනවා කයා රාගස්ස වීත රාගත්තා නෙක්ඛම්මාදිමුත්තෝ හෝති. කයා දෝසස්ස වීත දෝසත්තා නෙක්ඛම්මාදිමුත්තෝ හෝති. කයා මෝහස්ස වීත මෝහස්සා වීත මෝහත්තා නෙක්ඛම්මාදිමුත්තෝ හෝති. તો දැන් මේ රහතන් වහන්සේ සම්පූර්ණයෙන්ම රාගයෙන් ක්ෂය වෙලා ඉන්නේ. තමන් වහන්සේගේ හිතේ තිබිච්ච රාගය සම්පූර්ණයෙන්ම ක්ෂය කර හැරියා. හිතේ තිබිච්ච ද්වේෂය ක්ෂය කර හැරියා. මෝහය ෂය කළ හැරියා. ඉතින් එතකොට මේ රාග ద్వේෂ මෝහ ෂය කිරීම නිසාමයි දැන් නිතැතින්ම උන්වහන්සේගේ හිත නෙක්ඛම්මේ කෙරෙහි බැඳිලා තියෙන්නේ. මේ පැත්තට ඇල්ලලා තියෙන්නේ. ඉතින් අපිට තේරෙනවා මේ අපි සාමාන්‍යයෙන් එහෙමනම් නෙක්ඛම්මේකට යන්නේ සමාහයට අර තියෙන ගෞරවය නිසා, ශ්‍රද්ධාව නිසා වෙන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේ කෙනෙක් තමන් වහන්සේගේ හිතේ රාගය සම්පූර්ණයෙන්ම ඡය වීම නිසාම නෙක්ඛම්මේට පැත්තට බර වෙලා ඉන්නවා. රාගය සම්පූර්ණයෙන්ම ඡය වීම හරහා නැත්නම් ද්වේෂය සම්පූර්ණයෙන්ම ඡය වීම හරහා නෙක්ඛම්මයට බැඳිලා තියෙනවා. ඊළඟට මෝහය සම්පූර්ණයෙන්ම ඡය වීම නිසා නෙක්ඛම්මයට පැත්තට නැඹුරු වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් සමහර විට දැන් අපිත් ගුරුවරයෙක් කෙරෙහි ආසාවෙන් ගුරුවරයා කෙරෙහි ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සමහර විට මහානකම කරගෙන යනකොට එතකොට එහෙනම් අපිත් බලන්න ඕනේ මේ තාමත් මම මේ ගුරුවරයා කෙරෙහි තියෙන සද්ධාවෙන්මද මේ මහානකම කරන්නේ. නැත්තම් ත්‍රිවිධ රත්නයේ කෙරෙහි තියෙන සද්ධාව නිසාමද මේ මහානකම කරන්නේ. නැත්තම් දැන් මගේ හිතේ ඊට වඩා ටිකක් පරිණත මට්ටමකින් රාගය හිතෙන් දුර වුණ නිසා, ද්වේෂයෙන් හිතින් යම් පමණකට දුර වෙච්ච නිසා, මෝහය හිතින් යම් පමණකට දුර වෙච්ච නිසා දැන් නිතැතිම්ම ස්වභාවයෙන්ම මගේ හිත නෙක්ඛම්මේ පැත්තට නැඹුරු වෙලාද තියෙන්නේ කියලා පොඩ්ඩක් විමසලා බලන එක වටිනවා. මොකද ඇතැම් විට අපි ගරු කරන අපි ඉස්සරහින් තියාගත්ත ආදර්ශයට ගන්න ඇතැම් චරිත සමහර විට යම් යම් දුර්වලතා පෙන්눔 කරනවා. මොකද සමහර විට අපි මේ ප්‍රාර්ථනා කරපු චරිතය අපි බලාපොරොත්තු වෙච්ච චරිතය ආදර්ශ චරිතය සමහර විට ඒ අයගේ තියෙන දුර්වලතා අපි කාලයක් ඇසුරු කරනකොට අපිට දකින්න ලැබෙනවා. එතකොට අපි තනිකරම අපේ ඒ තනත්තා මත යැපිලා නම් කටයුතු කරන්න. එතකොට අපේ හිතේ ලොකු බිඳවැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ ගුරුවරයා ගැන මගේ පුදුම අචල ශ්‍රද්ධාවක් තියුණා, භක්තියක් තියුණා, ගෞරවයක් තියුණා. නමුත් දැන් මේ කරන වැඩේ ඒ ගෞරවයට හානි කරනවා. තමන් ඒ ශ්‍රද්ධාව පිහිටපු තැනත්තාගේ හිතේ යම්කිසි චකිතයක් මෙයා මෙහෙම කෙනෙක්ද ඇයි මෙහෙම කළේ කියලා සමහර ප්‍රශ්න නැගීමක් ඇති වෙන්න පුළුවන්. මේ වර්තමානයේ ඒ ගුරුවරයාගේ හිත තියෙන යම්කිසි අපිටම අතපසු වීමක් නිසා එතුමාගේ තියෙන යම්කිසි එතුමාගේ නැත්නම් ඒ ස්වාමීන් වහන්සේගේ තියෙන යම්කිසි දුර්වලකමක් නිසා අපේ හිතේ යම්කිසි චකිතයක් සැකයක් හිත බිඳ වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපි ඊට එහා ගිහිල්ලා අපේ හිතේ ගුණයක් දිනු කරලා ප්‍රතිපදාවක් අනුගමනය කළා. අපේ අපේ හිතේ රාගය යම් පමණකට දුරු කරගෙන, ද්වේෂය දුරු කරගෙන, මෝහය දුරු කරගෙන තිබුණා නම් එතකොට එහෙමනම් අපිට පුළුවන් අපේ ප්‍රතිපදාව දිහා බලලා සතුටු වෙන්න ඒ වගේමයි ඒ නයිස් ක්‍රමයේ තුල තවදුරටත් ගත කරන්න පුළුවන් අර ගුරුවරයා කොපමණ අන්දමේ දුර්වලකමක් පෙන්නුවත් ඒ කියන්නේ තමන් මත දැන් යැපෙන තත්වයකට දැන් මේ තැනත්තාපත් වෙලා තියෙනවා. එහෙනම් ඔන්න ඔය වගේ පැත්තක් අපි පොඩ්ඩක් හිතන්න වටිනවා. මොකද ඇතැම් වෙලාවට අපි ගිහි ජීවිතයක් ගත කරා වුණත්, පැවිදි ජීවිතයක් ගත කළා වුණත්, අපි ඉස්සරහින් තියාගන්න ආදර්ශ චරිත තියෙනවා. ඒ ආදර්ශ චරිත වලින් යම් යම් අවස්ථාන්වලදී අපේ අනුමත නොකරන දේවල් සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් එතකොට අපේ හිත වට ගන්න නැතිව කටයුතු කරන්න නම් අපි තුළම මේ අපේ ප්‍රතිපදාව හරහා අපේ භාවනාව හරහා දියුණු වෙච්ච යමක් අවශ්‍ය වෙනවා. එතකොට තමයි මේ ප්‍රතිපදාව අපිට පිහිට වෙන්නේ. අපි තුලින්ම නැගෙන අවබෝධය තුලින් තමයි අපිව රැකෙන්නේ. ඊට පස්සේ මේ සෝන සාමිනහස තවත් පැත්තක් පෙන්눔 කරනවා. සියාකෝපන බන්තේ ඉදේ කච්චස්ස ආයස්මතෝ ඒවමස්ස. ලාභ සක්කාර සිලෝකං නූන අයං ආයස්මා නිකාමේමානෝ පවිවේකාදි මුත්තෝති. දැන් ඇතම් කෙනෙක් විවේකයට නැඹුරු වෙනවා. ආරණ්‍යයකට යනවා, වනගත වෙනවා. මොකද ඒක සමාජයේ හුඟක් අගය කරනවා. සමහර ලාවට මේ ගිහි පින්වතුන් ඉතින් පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේට වඩා ආරණ්‍යයක ඉන්න ස්වාමින් වහන්සේට ගරු කරනවා. මොකද මේ ආරණ්‍ය ජීවත් වෙනවයි කියලා. ඒ නිසා ඒ ලූක ප්‍රතිපදාවකට, රූක්ෂ ප්‍රතිපදාවකට මේ අපේ හිත ගරු කරන ගතියක් සාමාන්‍යයෙන් තියෙනවා. ඉතින් එතකොට සුඛෝපභෝගීව ගත කරන ජීවිතයකට වඩා ඒ යම් පමණක රූක්ෂ ප්‍රතිපදාවක් යම්ස කෙනෙක් අනුගමනය කරනවා නම් එයා මේ එයාට අපේ හිත කැමති. ඒක මනුස්ස හිතේ ස්වභාවයක්. ඉතින් අපි වැඩියෙන් ලකුණු දෙනවා. අර ටිකක් සුඛෝපභෝගීව සුඛ විහරණයෙන් කටයුතු කරන කෙනෙකුට වඩා. දැන් එතකොට මේ කාරණාව දැනගෙන යම්ස කෙනෙක් ආරණ්‍යගත වෙන්න පුළුවන්. වෘක්ෂ මූලගත වෙන්න පුළුවන්. පිණ්ඩපාතික වෙන්න පුළුවන්. මොකද මේ ඒ හරහා අනිත් අය Tamanට ගරු කරනවා. Tamanට ගෞරව කරනවා, ප්‍රශංසා කරනවා. සමහර විට තමුන්ව ඉහලින් තියා ගන්නවා, Taman රහතන් වහන්සේ කෙනෙක් විදිහට සලකනවා. ඉතින් මේ වගේ විවිධ හේතුන් නිසා කෙනෙක් අර වගේ රූක්ෂ ප්‍රතිපදාවක් විවේකයට නැඹුරු වීමක් තියෙන්න පුළුවන්. හැබැයි මේ ඇත්ත වශයෙන්ම තමන් තුල ගුණයක් දිනුනලා නෙමෙයි අර ලාභ සත්කාර ඉලක්ක කරගෙන. ගිහි පින්වතුන්ගෙන් ලැබෙන ඒ ලාභයක් සත්කාරයක් ගෞරවයක් බුහුමානයක් එල්ල කරගෙන තමයි දැන් මෙයා කටයුතු කරන්නේ. ඉතින් එහෙම தත්වයක් ඇතම් විට සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් හැබැයි දැන් සෝන සායන් වහන්සේ කියනවා යම්කිසි රහතන් වහන්සේ කෙනෙක් ගැන මෙහෙම කියන්න බෑ. උන්වහන්සේ තවමත් විවේකයට නැඹුරු වෙලා කටයුතු කරන්නේ මේ ලාභ සත්කාර සිලෝක බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒ බඳු පටු චේතනාවකින් නෙමෙයි මේ ස්වාමීන් වහන්සේ නම් මේ විවේකයට ඇලිලා කටයුතු කරන්නේ. අනිත් ඈත් එක ඇලී ගැලී වාසයකට යන්නේ නැතුව සතුටු සාමීචියේ වැඩි යෙදෙන්නේ නැතුව කරට අත දාගන්න යන්නේ නැතුව පොඩ්ඩක් අයින් වෙලා ඉන්නේ. ඒ තුලින් මේ ලාභ සත්කාරයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. උන්වහන්සේ එහෙම කටයුතු කරන්නේ ඇයි? කයා රාගස්ස වේගිතරාගත්තා පවිවේකාදි මුත්තෝ හෝති. උන්වහන්සේගේ හිතේ සම්පූර්ණයෙන්ම රාගය ෂය වෙලා තියෙන්නේ. ඒ නිසා නිතැතිම්ම විවේකයට නැඹුරු වෙච්ච ගතියක් ඒ හිතේ තියෙනවා. කයා දෝසස්ස වීත දෝසත්තා පවිවේකාදි මුත්තෝ හෝති. ඒ ස්වාමීන් වහන්සේගේ හිතේ द्वේෂය දුර වෙලා තේනවා, ෂය වෙලා තේනවා. ඒ නිසා නිතතිම්ම ස්වභාවයෙන්ම විවේකයෙන් නැඹුරු වෙච්ච ගතියක් තමයි ඒ හිතේ තියෙන්නේ. කයා මෝහස්ස වීත මෝහත්තා පවිවේකාදි මුත්තෝ හෝති. උන්වහන්සේගේ හිතේ සම්පූර්ණයෙන්ම මෝහය දුර වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි උන්වහන්සේ මේ විවේකයෙන් නැඹුරු වෙලා තියෙන්නේ. ඒකත් එක්ක අපිට තේරෙනවා එතනත් එහෙනම් අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. අපි සමානට ආරණ්‍යක ජීවිතයක් ගත කරනවා වෙන්න පුළුවන්. ගිහි පින්වතුන් සමහර විට තමන්ගේ අමුදරුවන්ගෙන් පොඩ්ඩක් අයත් වෙලා මේ භාවනා මධ්‍යස්ථානයට ඇවිල්ලා භාවනා කරනවා වෙන්න පුළුවන්. මේ ඇයි එතකොට අපි මේක කරන්නේ? මේ මමත් භාවනා කරන කෙනෙක් කියලා පෙන්වන්නද? එහෙම නැත්නම් මමත් ආරණ්‍ය වාසී භික්ෂුවක් කියලා එහෙම පෙන්වන්නද? අපි මේ විදිහට ආරණ්‍ය වාසීව ඉන්නේ. නැත්තම් භාවනා මධ්‍යස්ථානයකට යන්නේ. කියලා එහෙනම් අපේගෙම අපෙන්ම ප්‍රශ්න කරන එක වටිනවා. සමහරවිට මුලදී එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් මේ ඒ වගේ මෝඩ අදහසකින් ගියා වෙන්නත් පුළුවන්. හැබැයි පස්සේ පස්සේවත් අපි බලන්න ඕනේ මේ ඊට වඩා ගැඹුරකට යන්න. අපි එතනදී ප්‍රතිපදාවක් අනුගමනය කළා. අපේ හිත තුළ රාග ద్వේෂ මෝහ දුරු කරගත්තා නම් අඩු කරගත්තා නම් එහෙනම් නිතැතින්ම අර ඝන සංගණිකාවකට යන්නේ නැතුව, කරටත් දාගන්න යන්නේ නැතුව අනිකුත් විවිධ විවිධ පිරිස් එක්ක ඕන්ට වඩා ඇසුරකට යන්නේ නැතුව පොඩ්ඩක් විවේකයෙන් ඉන්න ගතියකට, හුදකලාව ඉන්න ගතියකට අපේ හිතේ ඉල්ලීමක් එන්න පුළුවන්. ඒක මේ යටි අදහසකින් කරන කූට උපක්‍රමයක් විදිහට නෙමෙයි. තමන් කරගෙන යන ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් වශයෙන් තමන්ගේ හිතෙන් මේ ඉල්ලීමක් එන්න පුළුවන් දැන් නම් පොඩ්ඩක් විවේක වෙන එක හොඳයි. දැන් නම් පොඩ්ඩක් කට්ටියකින් ඈත් වෙන එක හොඳයි. මට පොඩ්ඩක් විවේකයෙන් ඉන්න දැන් ආසාවක් තියෙනවා කියලා ඒක අවංකවම මේ කරගෙන ගියපු භාවනාව හරහා තමන්ගේ හිතේ යම් අවස්ථාවකදී බඳු ප්‍රාර්ථනාවක් නැඹුරුවක් ආවනම් අන්න ඒ කියන්නේ තමන් තුළ මේ කියන ගුණයක් දිනුනලා තියෙනවා. රාගයේ අඩුවීමක්, ද්වේෂයේ අඩුවීමක්, මෝහයේ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒ බඳු ඉල්ලීමක් තමන් තුළින්ම තමන්ගේ හදවතින්ම එනවනම්. ඉතින් එතකොට ඒ தත්ත්වය තමයි සම්පූර්ණ වෙලා වැඩි දියුණු වෙලා මේ රහතන් වහන්සේ කෙනෙක් තුළ තිබෙන බව සෝන ස්වාමීන් වහන්සේ හිලි කරන්නේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මේ විවේකයේ වෙත නැඹුරු වෙලා කාලය ගත කරන්නේ අර ලාභ සත්කාර සම්මාන සිලෝක බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. උන්වහන්සේගේ හිතේ ඒ தත්ත්වය ඒ කියන්නේ විවේකයට නැඹුරු වෙච්ච தත්ත්වය දැන් ස්වභාවයෙන්ම තියෙනවා. කාමච්ඡන්දේ නැතිවීම නිසාම දැන් හුදකලාව ඒකාග්‍ර ඒකාග්‍රතාවයකින් ඉන්න පුළුවන්කම තියෙනවා. ද්වේෂය දුර වෙච්ච නිසාම කිසිම දෙයක් දැඩිව ග්‍රහණය කරන්නේ නැතුව විවේකයෙන් හුදකලාව ඉන්න ගතියක් හේ හිතේ තියෙනවා. මෝහය දුර වෙච්ච නිසාම කිසිම දෙයක් එක්ක පැටලෙන්න යන්නේ නැතුව නොපැටලිච්ච හිතක්, සැහැල්ලු හිතක්, සරල හිතක්, නික්ලේශී හිතක් පවත්වන්න ඒ ස්වාමීන් වහන්සේට හැකියාව තියෙනවා. මෙන්න මේ කාරණාවත් සෝන සාවින්හන්සේ බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණාව වශයෙන් උන්වහන්සේ දේශනා කරනවා සියාකෝපන බන්තේ ඉදේ කච්චස්ස ආයස්මතෝ ඒවමස්ස. සීලබ්බත පරාමාසන් වූන අයං ආයස්මා සාරතෝ පච්චා ගච්ඡන්තෝ අභ්‍යප්පාජ අභ්‍යාපජ්ජාදි මුත්තෝ හෝති. දැන් යම්කිසි කෙනෙක් කාටවත් හානියක් කරන්නේ නැතුව කාටවත් රිදවන්න යන්නේ නැතුව කාටවත් කාත් එක්කවත් හඬුවකට යන්නේ නැතුව ටිකක් මේ අහිංසකව කාලය ගත කරනවා නම් ඒ එහෙම ගත කරන්නේ සමහරට මේ සීලය නිසාද මොකද දැන් අපි සීල් ගන්නකොටම ඒ සීලේ එන පළවෙනි ශික්ෂාපදේම තියෙන්නේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා තමයි පංච සීලේ මුලින්ම තියෙන්නේ ඒතර භික්ෂුන් වහන්සේලටත් ඒ වගේම ප්‍රබල අන්දමින් කියනවා කාටවත් කරදරයක් හිංසාවක් කරන්න යන්න එපා. යම් හෝ අන්දමකින් මිනිස් ඝාතනයක් එහෙම සිද්ධ වුණොත් සම්පූර්ණයෙන්ම උපසම්පදාව ගිලිහෙනවා. ඒ වගේමයි දන දන සතුන් මරන්න ඒ වගේ දෙයක් කරන්න එපා කියලා ඉතින් භික්ෂු විනයෙත් තියෙනවා. එතකොට අපි මේ විනයේ සඳහන් වෙන නිසා විනය ශික්ෂාපද පනවලා තියෙන නිසා. ඒතර මේ ඒකට බයේද ඒකට ගරු කිරීමක් වශයෙන් දැන් මේ අහිංසක ජීවිතයක් ගත කරන්නේ. එහෙමත් නැත්නම් අපි සමාජයක් දිහා බැලුවාම ඒ සමාජයේත් විවිධ නීති දාලා තියෙනවා. ඉතින් හිරහැර කරොත් කාට හරි ඉතින් එතනට දඬුවම් ලැබෙනවා. මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වුණොත් ඉතින් අනිවාර්යයෙන්ම හිරේ විලංගුවේ වැටෙනවා. එහෙම නැත්නම් අනිත් අයගෙන් සත්පුරුෂයෙන්ගෙන් දෝෂාරෝපණය ලක් වෙනවා. එතකොට මේ නීතියට බයේ නීතියට ගරු කළා. එතකොට අහිංසක වෙන ගතියක් කාටවත් කරදරයක් නොකර ඉන්න ගතියක් කෙනෙක් තුල තියෙන්න පුළුවන්. ඒතර ඒක ඒ දැඩිව අල්ලගෙන තියනවා යා මේ නීති ගරුක වීම කියන එක. සීලය කියන එක යා දැඩිව ගරු කරනවා. ඒතර ඒ අනුව යා හික්මෙනවා මේ සීලයම මූලික කරගෙන. ඒතර ඒක වෙන්න පුළුවන් තත්වයක්. ඒතර මේ සෝණ සාමින් වහන්සේ කියනවා අර රහතන් වහන්සේ කෙනෙක් සම්බන්ධයෙන් ඒ උන්වහන්සේත් බොහොම අවිහිංසකව කාටවත් කරදරයක් කරන්නේ නැතුව, හිංසාවක් කරන්නේ නැතුව මේ කාලය ගත කරන්නේ ඒ සීලය මුල් කරගෙනමයි ඒක දැඩිව පරාමර්ශණය කරගෙනයි කියලා කවුරු හරි කියනවා නම් ඒක ඒ ස්වාමින්වහන්සේට වළංගු වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් උන්වහන්සේත් බොහොම අවිහිංසක ජීවිතයක් නිහතමානී ජීවිතයක් කාටවත් කරදරයක් නොකරන ජීවිතයක් හිංසාවක් නොකරන ජීවිතයක් ගත කරන්නේ මේ සීලය නිසාම නෙමෙයි. ඒ හිංසා කිරීමේ කරදර කිරීමේ හේතුම උන්වහන්සේගේ හිතෙන් දුර වෙලා තියෙනවා. අපේ හිතේ කාමච්ඡන්දය තියෙන තාක් සමහර විට අපේ හිත යම්සි කාම වස්තුවකට කැමති දෙයකට ප්‍රිය වස්තුවකට ඇලුනහම සමහරට ඒක ගන්න ඒක විඳ ගන්න එහි පහස විඳින්න අපි নানা ප්‍රකාර අකටයුතුකම් කරන්න ඉඩ තියෙනවා. තවත් කෙනෙක් එක්ක අඩදබරයකට යන්න ඉඩ තියෙනවා. අපේ හිතේ ද්වේෂය තියෙන තාක් අපි තවත් කෙනෙක් එක්ක අඩදබරයකට යන්න ඉඩ තියෙනවා. නැත්තම් වචන හුවමාරුවකට යන්න ඉඩ තියෙනවා. වාදයකට විවාදයකට පැටලෙන්න ඉඩ තියෙනවා. කලහකට පැටලෙන්න ඉඩ තියෙනවා. මොකද මේ द्वේෂය. द्वේෂයේ ඉඳගෙන ඇතුලේ ඉඳන් හිත දවනවා. එතකොට ඒ දැවිල්ල හරහා අපි කුපිත වෙලා ප්‍රකෝප වෙලා ඉතින් අනිත් කෙනෙක් එක්ක ගහ පැන ගන්න යනවා. ඉතින් අපේ හිතේ මෝහයක් තියෙන තාක් ඉතින් අපි කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ලොක්කෙක් කියලා හඳුනගෙන ඉතින් මට කවුද ඉහලින් යන්නේ මට කවුද විධාන දෙන්නේ මාව කවුද අභිභවා යන්නේ කියලා ඉතින් තවත් කෙනෙක් එක්ක ඉතින් අපි අර දබරයකට යනවා. ඉතින් එතකොට මේ රාග ద్వේෂ මෝහ තමයි එhmenan අපිව හිංසක තත්වයකට එහෙමත් නැත්නම් අපිව රෞද්‍ර තත්වයකට එhmenan පත් කරලා තියෙන්නේ. ඉතින් ඒතර යම් අවස්ථාවක අපේ හිතේ රාගය අඩු නම් ඒ රාගයේ මුල් වෙච්ච, කාමච්ඡන්දයේ මුල් වෙච්ච පැති හරහා අපි ගිහිල්ලා තවත් කෙනෙක් එක්ක රණ්ඩු කරන්න, තවත් කෙනෙක්ට හිංසා කරන්න, ඊර්ෂ්‍යා කරන්න යන එකක් නැහැ. මොකද මේ මේ මූල බීජයම සෑහෙන දුරට දැන් ෂය වෙලා ගිහිල්ලා. ඒ වගේම අපේ හිතේ द्वේෂය අඩු වෙලා නම් ඒ द्वේෂයෙන් කරන කුපිත කිරීම අවම වීම නිසා අඩු වීම නිසා එමනම් ඒ තනත්තාට සංසිඳිච්ච මනසකින් වාසය කරන්න පුළුවන්. ඒ වගේමයි දැන් මෙතන සත්වයේ පුඤ්ජලයක මමෙක් කියලා දෙයක් මෙතන නැහැ. අත් වශයෙන්ම හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙන්නේ. කියලා හොඳට ගැඹුරකින් නුවණක් අවදි වෙච්ච තත්වයක් නම් හිතේ තියෙන්නේ. ඉතින් එතකොටත් අර වගේම තවත් කෙනෙක් එක්ක රණ්ඩු සරු වලට යන්නේ නැතුව අහිංසක වෙන්න පුළුවන් මොකද මෙතනත් කෙනෙක් නැහැ, එතනත් කෙනෙක් නැහැ. මෙතනත් පුජ්‍යලයක් නැහැ, එතනත් පුජ්‍යලයක් නැහැ. මෙතනත් සත්වයක් නැහැ, එතනත් සත්වයක් නැහැ. මේ බඳු ගැඹුරු දර්ශනයක් මත පිහිටාගෙන අවබෝධයක් මත පිහිටාගෙන කෙනෙකුට අහිංසකව ගත කරන්න පුළුවන්. ඉතින් ඒකේ පරමාර්ථ ඒකේ ඉහළම தත්වය තමයි අරහත්ත්වය කියලා එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ ඒ සම්පූර්ණයෙන්ම රාගය ඡය කර හැරියානම් සම්පූර්ණම වශයෙන්ම ද්වේෂය ඡය කළ හැරියානම් සම්පූර්ණයෙන්ම මෝහය ඡය කළ හැරියානම් ඒ රහතන් වහන්සේ දැන් මේ තවදුරටත් අහිංසකව කාලය ගත කරන්නේ කාටවත් හිරිහැරයක් නොවන අන්දමින් කාලය ගත කරන්නේ. ඒ හිත ප්‍රකෝප කරන ඒ හේතුන් මුලිනු පුටා දමපු නිසා. ඒ නිසා මේ සෝම සෝන සාමින් වහන්සේ මතක් කරනවා බුදුරජාණන් වහන්සේට කය රාගස්ස වීත රාගත්තා අභ්‍යාපජ්ජාදි මුත්තෝ හෝති. මේ සම්පූර්ණයෙන්ම රාගය දුරු වුණ නිසා තමයි ඒ කිසිම ආබාධයක් කිසිම ව්‍යාපාදයක් හිංසාවක් වෛරයක් වෛරී චේතනාවක් කරන්නේ නැතිව උන්වහන්සේ කාලය ගත කරන්නේ. ඒ බඳු පැත්තකට නැඹුරු වෙච්ච හිතකින් කාලය ගත කරන්නේ. කයා දෝසස්ස වීත දෝසත්තා අභ්‍යාපජ්ජාදි මුත්තෝ හෝති. ඒ හිරිහැර නොකරන පැත්තකට හිත නැඹුරු වෙලා තියෙන්නේ මේ හිතේ द्वේෂය සම්පූර්ණයෙන්ම ඡය වීම නිසායි. කයා මෝහස්ස වීත මෝහත්තා අභ්‍යාපජ්ජාදි මුත්තෝ හෝති. දැන් එතකොට හිතේ මෝහය පැටලිලි සහගත ගතිය කෙනෙක් පුජ්‍යලයක් වගේ ගන්න ඒ අවිද්‍යාව දුරු වෙච්ච ගතිය නිසා තමයි ඒ පැටලි සහගතිය පැටලි සහගත වීම දුරු වීම නිසා තමයි දැන් මේ රහතන් වහන්සේ අර වගේ විවේකයකට නැඹුරු වෙලා ඒ වගේම මේ විදිහට දැන් කතා කරපු විදිහට ඒ කිසි කෙනෙකුට වෛරී කිරීමක් නැතිව, දේශ කිරීමක් නැතිව, පැටලීමක් නැතිව වාසය කරන්න. ඊළඟ හතර වෙනුව මේ සෝන සායනහස කතා දේශනා කරනවා. khaya ragassa vitaragatta tanhakkaya adimutto hoti. khaya dosassa vita dosatta tanhakkaya adimutto hoti. khaya mohassa vita mohatta tanhakkaya adimutto hoti. එතකොට මේ තණ්හාව ෂය කිරීම කියන එක මේ ප්‍රතිපදාවේ එක මූලික අංගයක් තණ්හක්ඛයෝ නිබ්බාණං කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට අපි ප්‍රතිපදාවක් අනුගමනය කර කර ඉස්සරහට යනකොට එහෙනම් අපි තුල ඒ තණ්හාවේ අඩුවීමක් ෂේවී යාමක් ක්‍රමානුකූලව සිද්ධ වෙන්න අවශ්‍යයි. එතකොට මේ ගමන් කරන මාර්ගය එහෙනම් ඒ තණ්හාව ෂේ කරන පැත්තට බර වෙලා තියෙනවා. තණ්හාවේ අඩුවීමක් වෙත තමයි නැඹුරු වෙලා තියෙන්නේ. අදිෂ්ඨානයක් වශයෙන් තියෙනවනම් මේ කවදාහරි මේ හිතේ තණ්හාව ෂේ කළ හර යුතුයි කියන අදිෂ්ඨානයක් තමයි පිහිටුවාගෙන ඒ පැත්තට තමයි එහෙනම් කටයුතු කරන්න තියෙන්නේ. එතකොට ඒ විදිහට කටයුතු කරපු රහතන් වහන්සේ ඒ නිසා ඒ රාගය සම්පූර්ණයෙන්ම ෂේ වීම නිසාම දැන් කොහොමත් අල්ල බදා ගැනීමක් නැහැ. තණ්හාව අනුව කටයුතු කිරීමක් නැහැ. තණ්හාව දුරු කරන පැත්තටම තමයි මේ හිත නැඹුරුලා තියෙන්නේ. කයා දෝසස්ස වීත දෝසත්තා තණ්හක්ඛයාදි මුත්තෝ හෝති. ඒ වගේම මේ හිතේ ද්වේෂයක් නැති නිසා තණ්හාව දුරු කරන පැත්තරම තමයි මේ හිත හැරිලා තියෙන්නේ. කයා මෝහස්ස වීත මෝහත්තා තණ්හක්ඛයාදි මුත්තෝ හෝති. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ඇලෙන්නේ කෙනෙක් කියලා අල්ලගන්නේ. ඉතින් එතකොට ඒ සත්පුජ්‍යල සංඥාවෙන් ගැනීම නිසා. ඒ වගේම අපි දෙයක් වස්තුවක් කියලා අල්ලගන්නේ එතන අපිට තාම ඒකේ ගැඹුරක් නොතේරෙන නිසා. ඒකට වටිනකමක් අදි වටිනකමක් සම්මුතියෙන් දීම නිසා. ඉතින් යම් කෙනෙක් තුළ ගැඹුරු අවබෝධයක් තියෙනවා නම් අපි පුජ්‍යලයකට නම් ඇලෙන්නේ එතන මේ ඇත්ත වශයෙන් පුජ්‍යලයක් නොලැබෙන බව. දෙයකට වස්තුවකට නම් ඇලෙන්නේ ඇත්ත වශයෙන් එතන සම්මුති මට්ටමින් ඇලීමක් එතන තියෙන්නේ. මෙතන ඇත්ත වශයෙන් ගත්තොත් ගැඹුරින් ගත්තොත් ඇලෙන්න කියලා දෙයක් නොමැති බව කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ රාග ద్వේෂ මෝහ දුරු වෙච්ච තැනක එබඳු සිතක එමනම් තණ්හා බරිත ගතියක් තියෙන්න බෑ. තණ්හාව ෂය වෙන පැත්තටමයි තමයි හිත නැඹුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ ස්වාමින් වහන්සේ සෝන ස්වාමීන් වහන්සේ ඊළඟට කතා කරනවා පස්වෙනි කාරණේ වශයෙන් khaya ragassa vita ragatta upadanakkhaya adi mutto hoti. khaya dosassa vita dosatta upadanakkhaya adi mutto hoti. khaya mohassa vita mohatta උපාදානක්ඛය අදිමුත්තෝ හෝති. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන්නේ උපාදාන කරන ගතියක්. මොකද අපි හරි කැමති භව තත්වයකට. අපි හරි කැමති කෙනෙක් වෙන්න. අපි හරි කැමති ලොක්ෙක් වෙන්න. අපි හරි කැමති කවුරු හෝ වෙන්න. එතකොට අපි හිතින් හරි හදා ගන්නවා. මට දොස්තර කෙනෙක් වෙන්න ඕනේ, මට ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ, මට අපි හිතමු පොහොසතෙක් වෙන්න ඕනේ, ධනවතෙක් වෙන්න ඕනේ. ඉතින් මොනවා හරි කමක් නැහැ. නැත්තම් අපි හොඳ රසමසවුලක් භුක්ති විඳින්න ඕනේ. අර දේ බලන්න ඕනේ, මේ දේ බලන්න ඕනේ, චිත්‍රපටියක් බලන්න ඕනේ. ඉතින් ওই විදිහට මොනවා හරි අල්ලගෙන අපි කෙනෙක් වීම, පුජ්‍යලයක් වීම, යමක් රස විඳීම, දෙයක් ඇසුරට යෑම, දෙයක් තණ්හාවෙන් අල්ලා ගැනීම. ඉතින් මේ විදිහට ඒ පුදුම විදිහේ නැතියක්, නැඹුරු වීමක්, තණ්හාවෙන් නැඹුරු වීමක් අපේ හිතේ තියෙනවා. ඒ හරහාම ගිහිල්ලා අපි උපාදාන කරනවා. උපාදාන වෙච්ච තැන් පටන් අපි භව තත්වයක් අත්දකිනවා. ඒතර මෙන්න මේ භව තත්වය මේ ඉන්න මොහොත හැමතිස්සෙම ප්‍රතික්ෂේප කරනවා. ඒතර ඉන්න මොහොතේ අපි තෘප්තිමත් නැහැ. වර්තමාන මොහොතේ තෘප්තිමත් නැහැ. ඒ නිසා අපි නිරන්තරයෙන්ම ඊළඟ මොහොතක් ප්‍රාර්ථනා කරනවා. ඊළඟ මොහොතේ සැප විඳින්න බලනවා. ඊළඟ මොහොතේ කවුරුන් හෝ වෙන්න බලනවා. මොකද දැන් ඉන්න කෙනා හොඳ මදි. දැන් ඉන්න කෙනා හොඳ මදි හින්දා ඊළඟ මොහොතේ අපි හොඳ කෙනෙක් වෙන්න, වඩා හොඳ කෙනෙක් වෙන්න ඉතින් හිතනවා. ඉතින් මේක ඉතින් සාමාන්‍ය ලෝකයේ ඉතින් පිළිගන්නවා. ඒකේ වටිනකමකුත් තියෙනවා කියලා පේනවා. නමුත් ඉතින් ප්‍රතිපදාවේ යම්කිසි ගැඹුරකට ආපු කෙනෙක් එයා තවදුරටත් කෙනෙක් වෙන්න දඟලනවා වෙනුවට එයා මේ මොහොතේ තෘප්තිමත්ව වාසය කරන්න නැඹුරු වීමක් පෙන්눔 කරනවා. ඉතින් එයා එකයි උපාදානක්ඛයාදි මුත්තෝ කියන එකෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ. දැන් එයා අර උපාදාන වලින් තොරවයි වාසය කරන්න උත්සාහත් වෙන්නේ. අර සතිපට්ඨාන සූත්‍රයේ නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. අනිශ්චිතව වාසය කරනවා. ඒ අනිශ්චිතව වාසය කරන ඒතනත්තා හැමතිස්සෙම ඒ අනිශ්චිත බව උපාදාන වලින් තොර බව තමයි එම් එක කරගන්නේ. එයාගේ හිතේ ඉලක්කය කරගන්නේ. කොහොමද මේ හිත උපාදාන වලින් තොරව පවත්වන්නේ? කොහොමද මේ හිත උපාදාන වෙන්න නොදී තබාගන්නේ? කොහොමද මේ හිත භව තත්වයකට පත් කරන්නේ නැතුව තියාගන්නේ? හිත ඉල්ලනවා ඉතින් අර කෝනේ මේ කෝනේ අර තත්වය ඕනේ මේ තත්වය ඕනේ දැන් ඉන්න තත්වය මදි කියලා ඉතින් ඉල්ලනවා. ඉතින් ඒ ඉල්ලන දේ ලබා දීම කෙසේ වෙතත් කොහොමද මේ தত্ত্বය ගැන සිහිනමවන්න නැතුව හිතින් කතන්දර ගොතන්න නැතිව අලුත් தত্ত্বයක හිත උපද්දවන්න නැතිව මේ තියෙන தত্ত্বය තුල තියෙන නොබැඳුණු ස්වභාවය තුල අනිශ්චිත தত্ত্বය තුල හිත කොහොමද පවත්වන්නේ? එතකොට එක්තරාන්දමකින් හිත දිහා බලබලා හිතේ தত্ত্বය ගැන වටහා ගනිමින් සතිමත්ව නිරන්තරයෙන් යා යුතු ගමනක් තමයි තියෙන්නේ. ඒ නිසාම හුඟක් සූත්‍ර දේශනාවලදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අනිශ්චිතෝ අනුපාදානෝ සතෝ බික්කු පරිබ්බජේ. ඒ නිසා ඒ සංසාර බිය දක්නාසුළු තැනැත්තා අනිශ්චිතෝ කිසිවක් ඇසුරු නොකර අනුපාදානෝ කිසිවක් උපාදාන නොකර සතෝ සතිමත්ව බික්කු පරිබ්බජේ මේ ඉදිරි කාලයේ ගත කටයුතු කරනවා. ඉතින් එහෙමනම් ඒ බඳු නැඹුරුවක්, ඒ බඳු උත්සාහයක්, ඒ බඳු අදිෂ්ඨානයක් පිහිටුවාගෙන ගිය ගමනක් තමයි එතකොට මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ තියෙන්නේ. එතකොට මේ සෝන මහරහතන් වහන්සේ ඒ නිසා බුදුරජාන් වහන්සේට දේශනා කරනවා අර රාගය සම්පූර්ණයෙන්ම ෂේ වෙලා ගියාට පස්සේ ඉතින් ඒ කොහොමත් දැන් උපාදාන කිරීමක් නැහැ. ද්වේෂය සම්පූර්ණයෙන්ම ෂේ වෙලා ගියාට පස්සේ උපාදාන කිරීමක් නැහැ. මෝහය සම්පූර්ණයෙන්ම ෂේ වෙලා ගියාට පස්සේ වීත මෝහ තත්වයකටපත් වුණාට පස්සේ උපාදාන කිරීමක් නැහැ. ඒ උපාදාන නොකරන தත්ත්වයේ පැත්තටම තමයි හිත හැරලා තියෙන්නේ. කයා රාගස්ස වීත රාගත්තා අසම්මෝහාදිමුත්තෝ හෝති. කයා දෝසස්ස වීත දෝසත්තා අසම්මෝහාදිමුත්තෝ හෝති. කයා මෝහස්ස වීත මෝහත්තා අසම්මෝහාදිමුත්තෝ හෝති. හයවෙනි කාරණේ වශයෙන් පෙන්නනවා දැන් අපේ හිත පැටලව ගන්නෙ අපේ හිත වික්ෂිප්ත වෙන්නේ අපි කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදාගන්නේ අපි තුල අවිද්‍යාව තියෙන තාක්. ඒතර අපි අවිද්‍යාවෙන් තේරුම් ගන්නේ මෙතන ඉන්නවා මම. මම තමයි කෙරුම්කාරය. එතකොට අන්න අපිට හිතේ ඇති වෙන්නේ එක්තරා අන්දමක පැටලී ගතියක්, අවිද්‍යාවක්, පැටලීමක්, මුලාවක්. ඒතර අපි මේ බඳු මුලාවක පිහිටාගෙන කෙනෙක් වෙලා, පුජ්‍යලයක් වෙලා තමයි කටයුතු කරන්නේ. ඒතර මේ මේ තියෙන මෝහය අපි යම් වෙලාවක දුරු කරගත්තොත් එහෙමනම් ඒ අවස්ථාවේදී ආගේ හිතේ අර වගේ සංස්කරණ පහළ වීමක් ඒ අණුව සලායතන වලින් කටයුතු කිරීමක් වේදනාව විඳගෙන ඒවට තණ්හාව උපාදාන ඇති කර ගැනීමක් බහු තත්වයකටපත් වීමක් එහෙමනම් සිද්ධ වෙන විදිහක් නෑ මේ යම් හෝ වෙලාවක මෝහය නැත්තම් අවිද්‍යාව දුරු වෙච්ච අවස්ථාවක ඒ බඳු මේ පරිසම්පාදයේ සමුදය පක්ෂයේ ක්‍රියාත්මක වෙන විදිහක් නැහැ. හැබැයි යම් වෙලාවක අපි කෙනෙක් හදාගත්තා නම් මමෙක් හදාගත්තා නම් පුජ්‍යලෙක් හදාගත්තා නම් එයා අර වගේ භව තත්ත්වයක් නිතරින්ම ප්‍රාර්ථනා කරනවා. අලුත් තත්වයකටපත් වීමක් ඉන් තත්වය ප්‍රතික්ෂේප කිරීමක් ඉතින් එතකොට හිත ඇතුලේ සිද්ධ වෙනවා ඉතින් මෝහයෙන් අපිව පොළඹවනවා ඊළඟ මොහොතකට තල්ලු කරනවා හැමතිස්සෙම අර කැරට් තලයේ පස්සේ යන බූරුවෙක් වගේ. ඉතින් අපි දුවගෙන යනවා. ඒක තමයි අපි තුර නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ. දැන් යම් හෝ වෙලාවක අවිද්‍යාව తాවකාලිකව හෝ ක්‍රියාත්මක නොවන තත්යකටපත් වුණා නම් නම් ඒ හිත එහෙනම් නතර වෙනවා. අර වගේ භව තත්ත්වයක් හොය හොයා සැරිසරන්නේ නැති තත්යකට එහෙනම්පත් වෙනවා. එතකොට මේ සෝනසාවිනාංශයේ 6 වෙනි කාරණා වශයෙන් පෙන්නනවා වීත රාගස්ස වීත රාගත්තා. කයා රාගස්ස වීත රාගත්තා. අසම්මෝහාදිමුත්තෝ හෝති. එතකොට මේ රාගය ඡය කර ඡය වීම නිසාම දැන් ඒ බඳු මුලාවකටපත් නොවන තත්ත්වයක් දැන් මේ රහතන් වහන්සේගේ හිතේ තියෙනවා. විත කයා දෝසස්ස විත දෝසත්තා සම්මෝහාදිමුත්තෝ හෝති. ද්වේෂය ඡේවියාම නිසාම ඒ රහතන් වහන්සේගේ හිත අර වගේ පැටලෙන්නේ නැති தত্ত্বයකම තමයි තියෙන්නේ. කයා මෝහස්ස විත මෝහත්තා අසම්මෝහාදිමුත්තෝ හෝති. ඒ හිතේ මෝහය ෂේ වී යාම නිසාම මුලාව ෂේ වී යාම නිසාම දැන් කොහොමත් නුමුලා තත්වයක පැටලැවිච්ච නැති තත්වයක නිදහස් තත්වයක තමයි මේ රහතන් වහන්සේගේ හිත තියෙන්නේ. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු සෝන සාමින්හන්සේ තවදුරටත් හරි ලස්සනට මේ රහත් හිතක ස්වභාවය තව උපමාවකනුත් ඉදිරියට ප්‍රකාශ කරනවා. ඊට අමතරව තව මේ විස්තර කරපු කාරණා හොඳට තහවුරු කරන ප්‍රකාශ කීපයක් එනවා. ඒවං සම්මා විමුක්ත චිත්තස්ස භන්තේ බික්කුණෝ බුසාචේපි චක්කු විඤ්ඤය රූපා චක්කුස ආපාතං ආගච්ඡanti. දැන් ස්වාමීන් වහන්ස භාගතුන් වහන්ස මේ හාත්පසින් හිත විමුක්ත කරගත්ත මොනවට මේ හිත නිදහස් කරගත්ත ඒ රහතන් වහන්සේගේ ඇහැට ඕන තරම් මේ ඇහිම් බැලිය යුතු වූ ප්‍රබල අරමුණු ආපාදගත වෙනවා. බුසා කියන්නේ බොහොම ප්‍රබල බරපතල අරමුණු. මොකද ඒ ස්වාමීන් වහන්සේ ඇස් පේනවා. රහතන් වහන්සේ ඇස් වහගෙන ඉන්නව නෙමෙයි එතකොට. නාසයට ඇස් පේනවා. ඉතින් එතකොට බොහොම ප්‍රබල ප්‍රිය උපදවන අරමුණු වෙන්න පුළුවන්, අප්‍රිය අමනාප අරමුණු වෙන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක් බැලුවොත් නම් ඉතින් පැටලැවෙන, මුලා වෙන, වික්ෂිප්ත වෙන ඒ බඳු අරමුණු මේ රහතන් වහන්සේගේ ඇහැටත් ආපాతගත වෙනවා. ඒ ඇහැටත් පේනවා. නේවස්ස චිත්තං පරියාදියන්ති. හැබැයි වෙනස තියෙන්නේ ඒ හිත මේ ඒ ඒ අරමුණු මේ හිත හැබැයි කලබන්න හැකියාවක් නැහැ. හිත ග්‍රහණයට ගන්න ඒ අරමුණ වලට හැකියාවක් නැහැ. අමිස්සීගත මේ වස්ස චිත්තං හෝති. ඒ හිත තියෙන්නේ මිශ්‍ර නොවි. දැන් මේ ඇහැට අරමුණු පෙනුණා. බොහොම ප්‍රබල අරමුණු, අපිටම ආකර්ශනීය අරමුණු, දැකුම් කළු අරමුණු, නැත්නම් බියෝපදවන අරමුණු ඔන්න මේ ඇහැට පෙනුණා. නමුත් ඒ රහතන් වහන්සේගේ හිත ඒ අරමුණු එක්ක මිශ්‍ර වෙන්නේ නැතුව හිතේ තිබිච්ච ඒ සාමකාමී ගතිය, නික්ලේශී ගතිය, මිශ්‍ර නොවිච්ච ගතිය රැකගෙන වාසය කරනවා. තිතං ඒ හිත නතර වෙලා තියෙනවා. ආනෙන්ජප්පත්තං හිත හොඳට නොසෙල්වී තියෙනවා. වයංජස්සානුපස්සති. ඒ දැකපු අරමුණු වල ෂේවී යාමත් දකිනවා. දැන් එතකොට අපිට පේනවා දැන් මේ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ අස්කන්නාසාදී ඉඳුරන් වහගෙනම ඉන්න කෙනෙක් නෙමෙයි. නැත්නම් මෙලාට ඉතින් උන්වහන්සේ ඉන්ද්‍රිය দমনයකින් මේවා ඇති සාරයක් නැහැ කියලා පොඩ්ඩක් ඉතින් ඒ ඉඳුරන් පැත්තකින් තියන් ඉන්න වෙන්න පුළුවන්. නමුත් ඉතින් උන්වහන්සේ අනෙකුත් කටයුතු වල නිරත වෙනකොට විවිධ දර්ශන උන්වහන්සේට පේන්න තියෙනවා. ඒ දර්ශන පෙනුනට මොකද උන්වහන්සේගේ හිතේ දැන් තියෙනවා නිතතිම්ම යම්සි ಗುಣ විශේෂ කීපයක්. ඒ දැකපු දේවල් එක්ක හිත මිශ්‍ර වෙන්න යන්නේ ඒ දැකපු දේවල් වලින් හිත කම්පාවටපත් වෙන්නේ ඒ දැකපු දේවල් මේ හිත අස්සට රිංග ගන්න යන්නේ ඒ දැකපු දේවල් වලට බෑ මේ හිත කලඹවන්න. හිත තියෙනව නතර වෙලා. හිත ඒ පැත්තට යොමුුනේ නැහැ. ඒ පැත්තට ගිහිල්ලා ඒ දැකපු අරමුණු උපාදාන කළේ නැහැ. හිත සැහැල්ලුවෙන් ඒ තිබිච්ච විදිහටම තියෙනවා. නොසෙල්වේ තියෙනවා. මේ දැකපු දේවල් ෂේවී යන හැටි ඒවැය තියෙන අනිත්‍ය ලක්ෂණය උන්වහන්සේට ඉතින් ප්‍රකට වෙනවා. ඉතින් මේ විදිහටම සෝන සාමින් වහන්සේ කනට ඇහෙන සද්ද ගැනත් කියනවා. මුසාචේපි සෝත විඤ්ඤය සද්දා. සෝතස්ස ආපාතං ආගච්ඡanti. එතකොට මේ විවිධාකාර ශබ්ද මේ ස්වාමීන් වහන්සේට ඇහෙනවා. සමහරට ගීත රාවයක් වෙන්න පුළුවන්, වාදනයක් වෙන්න පුළුවන්. එමත් නැත්නම් කවුරු හරි කරන බැනුමක්, අක්‍රෝෂයක්, පරිභවයක් වෙන්න පුළුවන්. මේ මොනවා වුණත් කමක් නැහැ. හොඳ පැත්ත වෙන්න පුළුවන්, නරක පැත්ත වෙන්න පුළුවන්. මේ බොහොම ඊටාම මිහිරි දෙයක් වෙන්නත් පුළුවන් අතිශය කටුක දෙයක් වෙන්න පුළුවන්. මේ අවස්ථා දෙකේදීම උන්වහන්සේගේ හිත නේවස්ස චිත්තම් පරියාදියන්ති. ඒ අහපු දෙයින් කැළඹෙන්න ඇතිවීමක් වෙන්නේ නැහැ. කැළඹීමක් සිද්ධ වෙන්නේ නැහැ. අමිසීගත මේ වස චිත්තං හෝති. ඒ අහපු දෙයින් කෙලෙසෙන්නේ නැහැ. මිශ්‍ර වෙන්න යන්නේ අනිශ්චිතවම හිත තියෙනවා. ඒකක් ඇසුරට යන්නේ නැහැ. තිතං හිතේ නතර වෙච්ච ස්වභාවය නැවතුණු ගතිය රැකිලා තියෙනවා. ආනෙන්ජප්පත්තං හිත නොසෙල්වි තියෙනවා. අකම්පිතව තියෙනවා. වයන්චස්සානුපස්සති ඒ ඇහිච්ච දේවල් ෂේ වෙලා යන හැටි උන්වහන්සේට තේරෙනවා. ඊළඟට ගහනමින් බුසාචේපි ගහන විඤ්ඤයා ගන්ධා ගානස්ස ආපතං ආගච්ඡanti. එතතර විවිධාකාර ගඳ සුවඳත් ඒ සායනහසට දැනෙනවා. අර විදිහටම හිත තියෙන්නේ හැබැයි නිශ්චලව නතර වෙලා ඒ දැනිච්ච ගඳ සුවඳත් එක්ක මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. ඒවත් එක්ක කතන්දර ගොතන්න යන්නේ නැහැ. නොසෙල්වි අකම්පිතව ඒ ආපු අරමුණු ෂය වෙලා යන හැටි දකිමින් වාසය කරනවා. බුසාචේපි ජූහා විඤ්ඤය රසා ජූහාය ආපාතං ආගච්ඡanti දැන් එතකොට උන්වහන්සේ දානේ වළඳනකොට ඉතින් විවිධ රස දැනනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙලක් දුකක් හැදිලා කසායක් වළඳනකොට බොහොම කටුක රසයක් දැනෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ දෙපැත්තෙදිම කටුක රසයකදී වෙන්න පුළුවන්, මිහිරි රසයකදී වෙන්න පුළුවන්. උන්වහන්සේගේ හිත හැබැයි තියනවා නතර වෙච්ච ගතියෙම. ඒ දැනෙච්ච දේවල් එක්ක මිශ්‍ර වෙන්න යන්නේ අර දැනෙච්ච දේවල් මේ හිත තලාපෙළන තත්වයක් ඇත්තෙත් නැහැ. හිත නොසැලුනේ තියෙනවා අකම්පිතව තියෙනවා අමිශ්‍රව තියෙනවා ඒ දැනිච්ච රසය ෂේවි යන හැටි ඒ ස්වාමීන් වහන්සේ දකිනවා බුසාචේපි කාය විඤ්ඤයියා පොට්ටබ්බා කායස්ස ආපාතං ආගච්ඡanti එතකොට තවත් විවිධාකාර ස්පර්ශයන් ඒ ස්වාමීන් වහන්සේ ලැබෙනවා ඉතින් ඇතම් විට හොඳ ආසනයක නිදා ගන්න වෙන්න සයනය කරන්න වෙන්න පුළුවන් ඉඳගෙන ඉන්න වෙන්න පුළුවන් ඉතින් මොනේ කුමක් හෝ හොඳ යම්කිසි ස්පර්ශ ලැබෙනවා එහෙමත් නැත්නම් සතෙක් ඇවිල්ලා දෂ්ට කිරීමක් වෙන්න පුළුවන් මොකක් හරි එහෙබඳු කටුක ස්පර්ශනුත් ලැබෙනවා ඉතින් මේ කිසිම අවස්ථාවකදී උන්වහන්සේගේ හිතේ සලිත වීමක් නැහැ ඉතිබිච්ච අකම්පිත ගතිය රැකිලා තියෙනවා අමිශ්‍රිත අමිශ්‍රව තියෙනවා ආපු අරමුණු එක්ක මිශ්‍ර වෙන්න යන්නේ නැහැ ඒ වගේම ඒ ආපු අරමුණු වලට බෑ මේ හිත මැඩපවත්වන්න, තලාපෙලා දමන්න. හිතේ නතර වෙච්ච ගතිය රැකිලා තියෙනවා. ඒ ආපු අරමුණු ෂේ වී යන හැටි දකිනවා. අවසාන වශයෙන් මේ මනස ගැනත් මේ සෝන සායනාසි දේශනා කරනවා. පුසාචේපි චක් පුසාචේපි මනෝවිඤ්ඤය ධම්මා. මනස්ස ආපාතං ආගච්ඡanti. ඒතර මනසරත් යම් යම් අරමුණු වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මනස කැළඹීමක් වෙන්නේ නැහැ. අමිසීගත මේවස්ස චිත්තං හෝති. ඒ ආපු අරමුණු මේ හිත එක මිශ්‍ර වෙන්නේ හිතේ තිබුණු නතර වෙච්ච ගතිය එහෙම්මම රැකිලා තියෙනවා. හිත නොසෙල්වී තියෙනවා. ඒ ආපු අරමුණු ෂයමී යන හැටි දකිනවා. ඉතින් එහෙනම් අපිට තේරෙනවා දැන් මේ මුල් අවස්ථාවේදී නම් අපිට හිතන්න පුළුවන් එහෙනම් මේ හිතේ අරමුණක්වත් නැද්ද හිතට විතරකයක්වත් පහළ වෙන්නේ නැද්ද කියලා. දැන් මෙතන කාරණයක් එක්ක අපිට තියෙනවා හිතට විතරක එන්න පුළුවන්. හැබැයි හිත වැඩි කාලයක් විතරක එක්ක තියෙන්න බෑ. අරමුණ ආවා එහෙම ගියා. මොකද ඒ ස්වාමීන් වහන්සේ ඒක සංස්කරණය කරන්න යන්නේ නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේටත් ඇතැම් වෙලාවට විතර්ක පහළ වෙලා තියෙනවා. එක්තරා අවස්ථාවකදී මේ රටවැසියන්ගෙන් අනිසි ලෙස බදු අය කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේගේ හිතේ විතර්කයක් පහළ වෙනවා. රජතුමා මේ විදිහට අනිසි අන්දමින් බදු අය කරගන්නවා. අද කාලේ වුණත් ලක්වැසියන්ටත් ඒක සමහරට හිතෙන්න පුළුවන්. ඉතින් බුදුරජාන් වහන්සේටත් ඒක හිතෙනවා. හැබැයි එතනින් ඉවරයි. ඉන් එහාට මේ සිවුර පැත්තකින් තියලා රාජ්‍ය කරන්න යෑමක් ගැන උන්වහන්සේගේ හිතේ නැහැ. මාර්යා ඇවිල්ලා හැබැයි යෝජනා කරනවා. එහෙම දෙයක් කරමු කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ මාර්යාට එයාගේ වැඩක් බලා ගන්න කියනවා. බුදුරජාන් වහන්සේ මේ විතර්කය එතනින් අවසන් කරනවා. ඒ නිසා අපේ හිතේ විතර්ක පහළ වෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රපංච දක්වා මේ රහතන් වහන්සේගේ කෙනෙක්ගේ හිතේ කිසිසේත්ම වර්ධනය නොවන බව සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. එතකොට මේ විතර්කයක් ආ පමණින් හිත කැළඹෙන්නේ ඒ විතර්කයට බෑ සම්පූර්ණයෙන්ම මේ හිත මැඩපවත්වන්න. හිතේ තිවිච්චේ නතර වෙච්ච ගතිය, අකම්පිත ගතිය රැකිලා තියෙනවා. ආපු විතර්කේ ෂේ වී යන හැටි, දුරු වී යන හැටි, බොඳ වී යන හැටි දකින්න. දැන් මේකට මේ විදිහට දැන් මේ සෝන ස්වාමීන් වහන්සේ හරිම විචිත්‍රාන්දමින්, දක්ෂාන්දමින් දැන් මේ බුදුරජාණන් වහන්සේට ඒ රහත්සිතක ස්වභාවය දේශනා කරමින් දැන් හරි අපූර්ව උපමාවකුත් දැන් දේශනා කරනවා. සියයතාපි බන්තේ සේලෝ පබ්බතෝ අච්චිද්දෝ අසුසිරෝ ඒක ඝනෝ ස්වාමීන් වහන්ස මේ ඒක ඝන වූ තනි ඝන ගල් පර්වතයක් තියෙනවා. ඒකේ කිසිම සිදුරක්වත් නැහැ. ඒ ඝන ගල් පර්වතයට මේ නැගෙනහිර දිශාවෙන් ප්‍රබල හුලඟක් හමනවා. හැබැයි ඉතින් ඒක සැලෙන්නේ නැහැ. ඊළඟට බටහිර දිශාවෙනුත් ප්‍රබල හුලඟක් හමනවා. අපි දුව වැහි කුණාටුවක් එන්නේ. හැබැයි ඒ අතිශය ප්‍රබල ඝන ගල් පර්වතය නොසෙල්වී තියෙනවා. ඊළඟට උතුරු දිශාවෙනුත් අන්න ඒ වගේ බොහොම ප්‍රබල කුණාටු සහිත වැසි සුළඟක් හමනවා. ඒත් ඒ ඝන ගල් පර්වතය නොසෙල්වී තියෙනවා. දකුණු දිශාවෙනුත් ඒ විදිහටම බොහොම ප්‍රබල ඡණ්ඩ මාරුතයක් හමනවා. හැබැයි ඒ ඝන ගල් පර්වතය නොසෙල්වී තියෙනවා. ඒව මේවකෝ බන්තේ එවං සම්මා විමුක්තස්ස චිත්තස්ස භික්ඛුනෝ බුසාචේපි චක්කු වෙඤ්ඤියා රූපා චක්කුස්ස ආපාතං ආගච්ඡanti නේවස්ස චිත්තං පරියාදියಂತಿ අමිස්සී කත මේවස්ස චිත්තං හෝති තිතං ආනෙන්ජප්පත්තං වයං චස්සානුපස්සති අර කලින් දේශනා කරපු ටිකම නැවතත් දේශනා කරනවා මෙන්න මේ වගේ ස්වාමීනි මේ රහතන් වහන්සේගේ ඒ හිතටත් අර වගේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් කොපමණ ප්‍රබල අරමුණු පැමිණියත් ඒ හිතේ තියෙන අකම්පිත බව, ඒ හිතේ තියෙන නතර වෙච්ච ගතිය, ඒ හිතේ තියෙන මිශ්‍ර නොවන ගතිය රැකිලා තියෙනවා. කොයිතරම් ප්‍රබල අරමුණු පැමිණියත්. ඉතින් මේ කාරණාවම ඊට පස්සේ හරි ලස්සනට ගාතාවටත් නගලා තියෙනවා. නෙක්ඛම්මං අදිමුත්තස්ස පවිවේකංච චේතසෝ අභ්‍යාපජ්ජාදිමුත්තස්ස උපාදානක් khayassaච තණ්හක්ඛයාදි මුත්තස්ස අසම්මෝහංච චේතසෝ දිස්වා ආයතනුප්පාදං සම්මා චිත්තං විමුච්ඡති. දැන් එතකොට අපි අර කතා කරපු කාරණා 6 සංක්ෂිප්තව මේ ගාථාවේ අන්තර්ගත වෙනවා. ඒ නෛෂ්ක්‍රම්මේ වෙත නැඹුරු වෙනු ප්‍රවිවේකයේ පිණිස හිත උපදවාගත්ත කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොකරන පැත්තට නැඹුරු වෙච්ච උපාදානයන් ශේකර හැරීම වෙතට යොමු වෙච්ච තණ්හාව ශේකිරීම වෙතට යොමු වෙච්ච කිසිම මුලාවක් නොවන හිතක් පැවැත්වීම සඳහා යොමු වෙච්ච ඒ රහතන් වහන්සේ දිස්වා ආයතන උපාදං සම්මා චිත්තං විමුච්ඡති දැන් අර නැඹුරු වීම එකතකින් අපිට මෙහෙම හිතන්නත් පුළුවන් රහත් නොවෙච්ච මට්ටමේදීත් ඒ නැඹුරුව එහෙමනම් යෝගාවචරයේ හිතේ පවත්වන්න අවශ්‍යයි. තාම රහත් නොවලා වෙලා නැති වෙන්න පුළුවන්. නමුත් නයිෂ්ක්‍රම්‍යයට ඇලිච්ච ගතියක්, ඒ පැත්තට නැඹුරු වෙච්ච ගතියක්. නැතු පුළුවන් තරම් සුඛෝභෝගී සප සම්පත් හොයාගෙන ඒවම අල්ලගෙන ඒවම බදාගෙන ඒව මතම යැපිලා ඉන්න ගතියක් නෙමෙයි. නයිෂ්ක්‍රම්‍යයට නැඹුරු වෙච්ච ගතියක්. ඊළඟට ටිකක් විවේකයට නැඹුරු වෙච්ච ගතියක්. කාටවත් හිංසාවක් පීඩාවක් කරන්න යන්නේ නැති ඒ හිංසක අවිහිංසක ගතියක්. හිතෙන් උපාදානයන් වළක්වාලමින් හිත නිදහසේ උපාදානයන්ගෙන් තොරව භව තත්වයක් ඇති කරගන්නේ නැතිව ඉඳීමේ උමනාවක් තණ්හාව ශේකර හැරීමේ උමනාවක් හිත පටලව ගන්න නැතිව කෙනෙක් පුජ්‍යලයක් හදා ගන්න නැතිව මම අරයා මම මෙයා කියලා ඇඳ ගන්න නැතුව ඉන්න උමනාවක් එහෙම උවමනාවක් සහිතව, ඒ බඳු අදිෂ්ඨානයක් සහිතව එහෙමනම් යෝගාවචරීන් එකාතකින් මේ සූත්‍රය අනුව හිතා ගන්න පුළුවන්. ඒ පැත්තකට නැඹුරු වෙලා ජීවත් වීම තමන්ගේ ප්‍රතිපදාව හැඩගස්වා ගැනීම වැදගත් වෙනවා. එහෙම යනකොට එහෙම කටයුතු කරද්දී තවත් මේ විපස්සනාවක් වශයෙන් එයාට වැටහෙන්න පුළුවන් මේ ආයතනයන් ඇතිව නැතුව යන හැටි. එතන එතන හට අරගෙන එතන එතන නිරුද්ධ වෙන හැටි. කනට සද්දයක් ඇහෙනකොට ඒ සද්දේ හිම්ම අවසන් වුණා. එතන එතන හටගත්ත නැති වෙලා ගියා. ඒ සද්දය අහගන්න කනත් ඒ කනේ ආයතන ක්‍රියාකාරීත්වයත් එතන එතන හටගත්ත එතන එතනම නිරුද්ධ වෙලා ගියා. රූපයක් ආපාදගත වෙනකොට ඇහත්. ඒතර එතන එතනම ඒ රූපය දැනගත්ත එතනම කනත් මේ ඇසත් නිරුද්ධ වුණා රූපයත් නිරුද්ධ වුණා. ගන්ධයක් සුවඳක් ආග්‍රහණය කරද්දි එතකොට ඒ නාසයත් එතන එතනම හටගත්ත එතන එතනම නිරුද්ධ වෙලා ගියා. ඒ ගඳ සුවඳත් එතන එතනම නිරුද්ධ වෙලා ගියා. රසයත් දැනගන්නකොට ඒ දිවත් ඒ රසයත් එතන එතනම හට අරගෙන නිරුද්ධ වෙලා ගියා. ස්පර්ශයත් දැනගන්නකොට ඒ කයත් ඒ ස්පර්ශයත් එතන එතනම නිරුද්ධ වෙලා ගියා. අරමුණක් හට ගන්නකොට හිතේ ඒ අරමුණ දැනගත්තා වූ හිතත් ඒ අරමුණත් එතන එතනම හට අරගෙන නිරුද්ධ වෙලා ගියා. එතන මෙන්න මේ ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය එක්තරා අන්දමකින් තවත් විපස්සනා උපක්‍රමයක්. විශේෂයෙන්ම ධම්මානුපස්සනාවේදී ආයතන පබ්බේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර මේ ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවයත් දැකීමේ ක්‍රමය මේ සූත්‍රයේදී පෙන්ලා තියෙනවා. තස්ස සම්මා විමුක්තස්ස සන්තචිත්තස්ස භික්ඛුනෝ කතස්ස පතිචයෝ නත්ති කරණීයං න විජ්ජති. දැන් මේ වැඩ අවසන් කරපු ස්වාමින් වහන්සේ, රහතන් වහන්සේ හාත්පසින්ම හිත නිදහස් කරගත්ත ශාන්ත වූ හිතක් ඇති ඒ භික්ෂුන් වහන්සේ කතස්ස පතිචයෝ නත්ති කරණීයං න විජ්ජති. දැන් මේ කරපු දේවල් ආයෙ කරන්න උවමනාවක් ඒ ස්වාමීන් වහන්සේට නැහැ. කරන්න ඕන දේවල් කළා ඉවරයි. දැන් ආයෙත් අලුතෙන් කරන්න කියලා කටයුත්තක් නැහැ. සේලෝ යථා ඒක ඝනෝ වාතේන න සමීරති. හේවං රූපා රසා සද්දා ගන්ධා පස්සාච කේවලා. ඉත්තා ධම්මා අනිත්තාච නප්ප වේදින්ති තාදිනෝ. තිතං චිත්තං විපමුත්තං වයං චස්සානුපස්සති. ඊටාම ලස්සනට මේ ගාථාවකින් ඊළඟට දේශනා කරනවා සේලෝ යථා ඒක ඝනෝ වාතේන න සමීරති. මේ ඒක ඝන වූ ශෛලමය ඝන ගල් පව්වක් මේ වාතයෙන් සැලෙන්නේ නැහැ. ඡණ්ඩ මාරුතයකින් සැලෙන්නේ නැහැ. ඒ අන්දමින්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී නොයෙකුත් අරමුණු. ඉත්තා ධම්මා අනිත්තාච. ඒවා මේ ඉෂ්ඨකාන්ත කැමැති ප්‍රිය මනාප අරමුණු වෙන්නත් පුළුවන්. ඒ වගේමයි අනිෂ්ඨ, අකාන්ත, අකමැති, අමනාප රළු පරුෂ අරමුණු වෙන්නත් පුළුවන්. හැබැයි ඒකකින්වත් නප්ප වේදෙන්ති තාදිනෝ මේ තාදී රහතන් වහන්සේ සැලෙන්නේ නැහැ. තිතං ඒ උන්වහන්සේගේ හිත තියෙනව නතර වෙලා. විප්පමුත්තං සියල්ලෙන් නිදහස් වෙලා කෙලෙස් ඇති වෙන්නේ නැතිව. වයං චස්සානුපස්සති. ඒ ඉදිරිපත් වෙන අරමුණු වල ෂේවී යාම නැති වී යාම නිරුද්ධ වී යාම දකින්න. ඉතින් මේ විදිහට දැන් සෝන මහරහතන් වහන්සේ මේ භාගතුන් වහන්සේට ඒ තමන් වහන්සේ සාක්ෂාත් කරගත්ත අරහත්වය ඊටාම ගැඹුරින් බුද්ධ පූජාවක් වශයෙන් ධර්ම දේශනාවක් වශයෙන් ඉදිරිපත් කරනවා. ඒ නිසා බෙන්වත්නි අපිටත් තේරුම් ගන්න වටිනවා මොකද මේ ස්වාමීන් වහන්සේ මේ සිවුරු ඇරලා යන්න හදපු ස්වාමීන් වහන්සේ. භාවනාව වරද්දගෙන අනවශ්‍ය දැඩි වීරයක් පවත්වන්න ගිහිල්ලා මේ භාවනාව පමණක් නෙමෙයි මහානකමත් එපා වෙච්ච ස්වාමීන් වහන්සේ. නමුත් බුදුරජාණන් වහන්සේ පිහිට වෙලා ඒ වීරය සමතාවය ගැන උපදෙස් දීලා බුද්ධ ගෞරවයෙන් ශාස්ත්‍රීය ගෞරවයෙන් නිහතමානීව ඒ අවවාදයේ පිහිටලා තමන්ගේ භාවනාව සකස් කරගෙන ඉන්ද්‍රිය සමතාවක් පවත්වලා නිවැරදිව භාවනා කළා අරහත්ත්වයටපත් වෙලා ඒ තමන් සාක්ෂාත් කරගත්ත අරහත්ත්වය ශාස්ත්‍රීය ගෞරවයෙන් කෘතවේදීත්වයකින් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා හෙලි කරනවා ඒ නිසා අපිත් මේ ඒ රමහරහතන් වහන්සේලාගේ ජීවිත කතා ප්‍රවෘත්ති බොහොම අව්‍යාජ සැබෑ කතා ප්‍රවෘත්ති අපිත් තේරුම් ගමු ඉගෙන ගනිමු. ඒ තුලින් අපිටත් යම්සි වැරදිච්ච තැනක් තියෙනවා නම් අපි ඒ තැන් හදාගමු. ඒ වැරදි අපි දුරු කරගෙන අපි කාව තියෙන අඩුපාඩුකම් තේරුම් අරගෙන අපිත් නිවැරදි වෙලා අපේ ප්‍රතිපදාව ආරක්ෂා කරගන්න තවදුරටත් වර්ධනය කරගන්න අපි උත්සාහත් වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.